නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්සේ භාග්‍යවත් ලෝතර තථාගත බුදුරජාණන් වහන්සේ විසින් අපගේ ජීවිතය ගැන පෙන්වා වදාළේ අවිද්‍යා නීවරණයෙන් වැහිලා තණ්හා සංයෝජනයෙන් බැඳිලා සසර පුරාම ඉපදෙමින් මැරෙමින් යන ජීවිතයක් හැටියටයි අපගේ ජීවිතය උන්වහන්සේ විග්‍රහ කළේ. ජීවිතය ගැන තියෙන අනෝබෝධය ඒ කියන්නේ මේ ප්‍රාත්ම පිළිබඳ මේ ප්‍රාත්ම සපක් හැටියට තමයි සාමාන්‍ය පුතග්ජන මිනිස්යා සලකන්නේ. ඒක දුකක් කියන හැඟීම ලේසියෙන් අවබෝධ කරගන්නට පුළුවන් කමක් නෑ මොකද බැලූ බැලුවත ඇහැට පේන්නේ ලස්සන දේවල් කනට ඇහෙන්නේ මිහිරි ශබ්ද ඒ වගේම නාසයට දැනෙන මිහිරි ගඳ සුවඳ දිවට දැනෙන මිහිරි රස කයට දැනෙන සුව පහසු පහසවල් මනසට දැනෙන ඔය කියන ඉන්ද්‍රියන්ගෙන් ගත්තු අරමුණු වින්දනය කරමින් යන අවබෝධයෙන් තොර ගමනක් හැටියටයි බුදුරජාණන් වහන්සේ මනුෂ්‍ය ජීවිතය පිළිබඳ විග්‍රහ කළේ කලාතුරකින් ඥානවන්ත කෙනෙක් බුදුරජාණන් වහන්සේ වදාළ ධර්මයට ඇහුම්කන් දීලා මේ ඇහැකරනාශය දිවකය මනස කියන මේ ඉන්ද්‍රියන් පිනවමින් යන ගමන කවදාවත් අවසන් නොවන නිස්සාර දෙයක් හැටියට තේරුම් අරගෙන මේ පැවැත්ම දුකක් හැටියට අවබෝධ කරනවා ඒ වගේ මේ පැවැත්ම හදන්නේ තණ්හාවෙන් කියලා අවබෝධ කරනවා. ඒ වගේ මේ තණ්හාවෙන් අවිද්‍යාවෙන් නිදහස් වීමක් තියෙනවා කියලා අවබෝධ කරනවා. ඒකට අදාළ වැඩපිළිවෙලක් මාර්ගයක් තියෙනවායි කියලා අවබෝධ කරනවා. මෙන්න මේ චතුරාර්ය සත්‍ය අවබෝධය නැති නිසා තමයි සත්වයා සංසාර ගමන යන්නේ. ඒ චතුරාර්ය සත්‍ය අවබෝධයෙන් තොර ජීවිතයට තමයි බුදුරජාණන් වහන්සේ අවිද්‍යාවෙන් යුක්ත ජීවිතය අනෝබෝධයෙන් යුක්තව ගත කරන ජීවිතය කියලා සඳහන් කළේ. ඉතින් ඒ අවිද්‍යාව කියන මේ සංසාරික ස්වභාවයෙන් නොතේරෙන නොවැටහෙන මේ අනෝබෝධය ගැන දේශනා කරපු සූත්‍ර දේශනාවක් තමයි අද දවසේ අපි පැහැදිලි කරලා දෙන්නට බලාපොරොත්තු වෙන්නේ අංගුත්තර නිකායේ 6 වෙනි පොතේ සඳහන් වන අවිජ්ජා සූත්‍රය පුරිමා භික්කවේ කෝටි න පඤ්ඤායති අවිජ්ජාය ඊතෝ පුබ්බේ අවිජ්ජා නාහෝසි අථ පච්ඡා සම්භවේති එවමෙතම් භික්කවේ වුච්චති අථචපන පඤ්ඤායති ඉදප්පච්චයා අවිජ්ජාති මහණෙනි මේ අවිද්‍යාව නැත්නම් මේ අනුබෝධී අග කෙලවරක් මේ අහවල් තැනින් අවිද්‍යාව පටන් ගත්තාය කියලා පෙන්වන්න පුළුවන් කමක් නැහැ. ඊතෝ පුබ්බේ අවිද්‍යානා හෝසි. මෙතනින් එහාට අවිද්‍යාව නොතිබුණා අතපච්චා සම්භවේති. ඊට පස්සේ මෙතනින් මෙහා තමයි අවිද්‍යාව මුණ ගැහෙන්නේ කියලා එහෙම කියන්න පුළුවන් කමක් නැහැ. නමුත් අවිද්‍යාව කියන එක අවබෝධ කරගෙන අවිද්‍යාවෙන් නිදහස් වෙන්නට පුළුවන්කම තියෙනවා. අඛචපන පඤ්ඤායති ඉදපච්චය අවිජ්ජාති නමුත් මේ අවිද්‍යාව කියන එක පණවන්න පුළුවන්කම තියෙනවා නැත්නම් අවිද්‍යාව කියන එක තේරුම් ගන්න පුළුවන්කම තියෙනවා ඉදපච්චය අවිජ්ජාති මෙන්න මේ මේ හේතු නිසායි මේ අනෝබෝධය හටගන්නේ මේ අවිද්‍යාව හටගන්නේ කියන එක අවබෝධ කරගන්නට පුළුවන්කම තියෙනවා තේරුම් ගන්නට පුළුවන්කම තියෙනවා. එහෙම නැතුව අතීතයේ අහවල් කෙලවරේ ඉඳලා පටන් ගත්ත මෙතනින් මෙහා තමයි මේක පටන් ගත්තේ කියලා එහෙම කියන්න පුළුවන්කම නැහැ. ඉදප්පච්චය අවිද්‍යා ප්‍රත්‍ය සහිතව තමයි මේ අනෝබෝධය අපට ඇති වෙන්නේ. බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ තිබෙන මූලිකම හරය තමයි මෙන්න මේ ප්‍රත්‍ය සහිතව සියල්ල හට ගන්නවා කියන මේ පටිච්ච සමුප්පන්න න්‍යාය පුද්ගලයා තුළින් මේ හේතුඵල වශයෙන් සිදුවෙන මේ සිදුවීම තේරුම් ගැනීම අවබෝධ කිරීම ඒ පුද්ගලත්වයෙන් තොරව සිදුවෙන ප්‍රත්‍යයන් ප්‍රත්‍යයන් නිසා සිදුවන ඒ ප්‍රත්‍යයන් නිසා හටගන්න ඒ ප්‍රත්‍ය නිරෝධයෙන් ඒ අදාළ කාරණා නිරුද්ධ කිරීමෙන් නිරුද්ධ කරන්න පුළුවන් වැඩපිළිවෙලක් තියෙනවා කියලා බුදුරජාණන් වහන්සේගේ ධර්මයෙන් සඳහන් කරන්නේ. ඒ නිසා අවිද්‍යාව කියන එක තේරුම් ගන්න බැරි කාරණයක් නෙමෙයි. ඒක හටගන්න විදිහක් තියෙනවා. ඒ හටගන්න නැති විදිහට යම් කෙනෙක් ජීවිතය හසුරවනවා නම් අවිද්‍යාවෙන් නිදහස් වෙන්නට පුළුවන්කම තියෙනවා. විද්‍යාව පහර කරගන්නට පුළුවන්කම තියෙනවා. ජීවිතාවබෝධය ඇති කරගන්නට පුළුවන්කම තියෙනවා. යථාභූත ඥාන දර්ශනය ජීවිත යථා ස්වභාවය තේරුම් ගන්නට පුළුවන්කම තියෙනවා. අවිජ්ජම් පහම් භික්කවේ සාහාරං වදාමි. නෝ අනාහාරං මහණෙනි මේ අවිද්‍යාව කියන දේ මේ අනෝබෝධය කියන දේ හේතු සහිතවයි හටගන්නේ. ආහාර සහිතවයි හටගන්නේ. යම්කිසි ප්‍රත්‍යක් නිසයි හටගන්නේ. නෝ අනාහාරං ප්‍රත්‍යයකින් තොරව ආහාරයෙන් තොරව හේතුවකින් තොරව නෙවෙයි අවිද්‍යාව හටගන්නේ. කෝචාහාරෝ අවිද්‍යාය. කුමක්ද මහණෙනි? අවිද්‍යාවට හේතු වෙන්නේ අවිද්‍යාවට ආහාරය මොකක්ද? අවිද්‍යාවට තියෙන ප්‍රත්‍ය මොකක්ද? පංච නීවරණාතිස්ස වචනීය. එතකොට පංච නීවරණ තමයි මූලිකව මේ අනෝබෝධය අපට ඇති කරවන්නේ. එතකොට ඇහෙන් දකින රූප, කනෙන් දකින කනෙන් අහන ශබ්ද, නාසයට දැනෙන ගඳ සුවඳ, දිවට දැනෙන රස, කයට දැනෙන පහස, මනසට දැනෙන අරමුණු කියන මේ පංචකාමයට තියෙන කැමැත්ත එක නීවරණයක්. එතකොට ඒක නීවරණ ධර්මයක් හැටියට කාමච්ඡන්ද නීවරණය හැටියට හඳුන්වන්නේ ඒකයි. එතකොට මේ නීවරණ කියලා කියන්නේ නිවන් මඟ මුළුමනින්ම අවුරලා දාන, වහලා දාන, ආවරණය කරන දෙයක් කියන අර්ථයෙන් තමයි නීවරණ කියලා කියන්නේ. ඉතින් ඒකේ පළවෙනි එක තමයි කාමච්ඡන්ද නීවරණය. පංචකාමයට තියෙන කැමැත්ත, ආශාව. ඒකෙන් අපට ඒවට යොමු වුණාන් පස්සේ ඒවැන් මත් වුණාන් පස්සේ ඒවැන් ලැබෙන ආස්වාදයටම ගොදුරු වෙවි යනවා මිසක් ඉතින් මෙහා යමක් හිතන්නට පුළුවන් කමක් නැහැ. ඒක නිවන් මඟ වහන නීවරණයක් හැටියට බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාළා. ඊළඟට බුදුරජාණන් වහන්සේ නීවරණයක් හැටියට දේශනා කරනවා ව්‍යාපාදය, තරහ, අරමුණු කෙරෙහි ඇතිවෙන නොසන්සුන්කම, ගැටීම. නිරන්තරයෙන්ම හිතේ තියෙනවා යමක් අයිති කරගන්න උත්සාහ කරනවා එක පැත්තකින් පංචකාමයේ අනිත් පැත්තෙන් ඒව නොලැබෙනකොට ගැටෙනවා ඒ විදිහට තරහ, ද්වේෂය, වෛරය මේ විදිහට හිතේ ස්වභාවය ඒ පැත්තෙන් වැහෙනවා. එතකොට දෙවෙනි එක ව්‍යාපාද නීවරණය. අනිත්‍ය නැසේවා වෙනසේවා කියන අදහසින් යුක්තව නිරන්තරයෙන් තරහ, ද්වේෂය, වෛරය ඇති කරගෙන ජීවිතය ගත කරනවා. ඒකට කාමච්ඡන්ද, ව්‍යාපාද, තීන මිද්ද ඊළඟට නිදිමත, අලසකම, කම්මැලිකම, වත්මත, ඈනුන්‍යම, ඇඟමැලි කැඩීම මේ ආදී වශයෙන් නින්දට බර වෙච්ච ජීවිතයක් තියෙන කෙනෙකුට ඒ ධර්මයෙන් ප්‍රයෝජනයක් ගන්නට පුළුවන් කමක් නැහැ. බණක් භාවනාවක් කරන්නට ඕන කියන හැඟීමක් පහළ කර ගන්නට පුළුවන් කමක් නැහැ. හැම වෙලෙම අලසකමට කම්මැලිකමට හිත නැඹුරු වෙනවා. ඒක බුදුරජාණන් වහන්සේ වදාළේ නිවන් මඟ වහන නීවරණයක් හැටියට ආවරණයක් හැටියට. ඒ තමයි තීන මිද්ද නීවරණය. ඊළඟට කාමච්ඡන්ද ව්‍යාපාද තීන මිද්ද ඊළඟට හිතේ ඇතිවෙන නොසන්සුන්කම උද්ධච්ච කුක්කුච්ච ඒ කියන්නේ සක කුකුසයිතව නිරන්තරයෙන්ම හිතට ඇති වෙන නොසන්සුන්කම හිත විසිරීලා තියෙන විතරෝම අතීතයේ කරපු දේවල් ගැන හිතනවා අනාගතේ කරන්න තියෙන දේවල් ගැන හිතනවා ඒ ගැන කල්පනා කරනවා ඒ වගේම අතීතයේ කරන සමන් අතින් සිදුවෙච්ච වැරදි ගැන කම්පා වෙනවා ඒ ගැන හිතනවා හොල්ලනවා අනාගතේ මෙන්න මෙහෙම වෙයි කියලා විදිහට ජීවිතය ගැන කිසිම හැඟීමක් නැතුව විසිරුණු සිතින් යුක්තව ජීවිතය ගත කරනවා එහෙම කෙනෙකුට ලෙහෙසියෙන් ජීවිතය කියන්නේ මොකක්ද කියලා තේරුම් ගන්න පුළුවන් කමක් නැහැ. හැම වෙලෙම විසිරුණු සිතින් යුක්තව තමයි ඉන්නේ. ඒ තුළින් නිවන් මඟ වහනවා. ඒ නිසා ඒක නීවරණයක්. ඒකට කාමච්ඡන්ද, ව්‍යාපාද, තීන මිද්ද, උද්ධච්ච කුක්කුච්ච ඊළඟට විචිකිච්ඡා නිරන්තර සැකයෙන් ජීවිතය ගැන ජීවිතය කියන්නේ මොකක්ද කියලා තේරෙන්නේ. ඒ නිසා හැම වෙලාවෙම ධර්මයේ පිළිබඳ සැකයි. ඒ වගේම මේක කරොත් හරියයිද නැද්ද කියලා කරන බණ භාවනාව ගැන සැකයි. ඒ ජීවිතය ගැන ඒ වගේ ස්ථිර අදිෂ්ඨානයකින් ජීවිත අවබෝධයක් ලබන්නට ඕනයි කියන හැඟීමකින් කටයුතු කරන්න යා දක්ෂ නැහැ. හැම වෙලෙම සැකයෙන් කුකුසෙන් ජීවිතය ගත කරන්නේ. සාමාන්‍ය ජීවිතය තුල ප්‍රශ්නයක් ගැටලුවක් ඒ විදිහට निराකරණය කරගන්න බෑ. ඒ වගේම බණක් භාවනාවක් කරන පැත්තට හිත යොමු කරන්නත් බෑ. ඒ තුලත් ඇති වෙන්නේ ශ්‍රද්ධාවක් ඇති වෙන්නේ නැහැ හැම වෙලෙම සැකයෙන් කුකුසෙන් තමයි ජීවිතය ගත වෙන්නේ මේ විදිහට බුදුරජාණන් වහන්සේ සඳහන් කරනවා පංචපහම් භික්කවේ නීවරණේ සාහාරේ වදාමි අනාහාරණ. එතකොට පංච නීවරණ කියපු ඔය කාරණා පහ තමයි අවිද්‍යාවට හේතුව හැටියට බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාළේ. ඊළඟට මේ පංච නීවරණත් නිකං හටගන්නේ නැහැ. පංච පහන් භික්කවේ නීවරණේ සාහාරේ වදාමිනෝ අනාහාරේ. මහණෙනි මේ පංච නීවරණත් නිකං හටගන්නවා නෙවෙයි. ඒකත් යම්කිසි හේතුවක් නිසායි. පංච නීවරණ හටගන්නක් තියෙන ප්‍රත්‍යක් හේතුවක් ආහාරයක්. ඒකත් හේතුවක් නිසා හටගන්න නිසා හටගන්න දෙයක්. කෝචාහාරෝ පංචන්නං නීවරණාන. මේ පංච නීවරණයට ආහාරය මොකක්ද? ඒකට හේතුව මොකක්ද? ඒකට ප්‍රත්‍යය මොකක්ද? කුමක් නිසාද පංච නීවරණ ගොඩ ගැහෙන්නේ? තීනි දුච්චරිතානි තිස්ස වචනීය. තීනි දුච්චරිතානි තිස්ස වචනීය. ත්‍රිවිධ දුස්චරිතය කියලා තමයි ඒකට කියන්න තියෙන්නේ. පංච නීවරණ සකස් වෙන්නේ කයින් කෙරෙන වැරදි නිසා, වචනයෙන් කෙරෙන වැරදි නිසා, මනසින් කෙරෙන වැරදි නිසා. සාමාන්‍ය පුහුදුන් ලෝකයාගේ ජීවිතය බුදුරජාණන් වහන්සේ දැක්කේ දස අකුසලයට වැටිච්ච ජීවිතයක් හැටියට. ත්‍රිවිධ දුස්චරිතයෙන් යුක්ත ජීවිතයක් හැටියට. ත්‍රිවිධ දුස්චරිතය කියලා කියන්නේ කයින් වැරදි කරනවා, සිතින් වැරදි කරනවා, වචනයෙන් වැරදි කරනවා. නිරන්තරයෙන්ම ප්‍රාණඝාතයට, හොරකමට, ඒ වගේම කාමයේ වරදවා හැසිරීමට හිත නැඹුරු වෙනවා. ඒ වගේම තමයි වචනයෙන් සිද්ධ වෙන වැරදි වලට පෙළඹෙනවා. බොරු කියන්න හිතෙනවා, කේලම් කියනවා, බොරු කියනවා, පරස වචන කියනවා, සම්පප්පලාප කතා කතා කරනවා. මේ විදිහට වචනයෙන් අකුසල් කරනවා. ඊළඟට මනසෙනුත් අනුන්ගෙන් අනුන් නැසේවා වෙනසේවා කියන ද්වේෂ සහගත සිතුවිලි හිතනවා. ඒ වගේම අනුන්ගේ දෙයට දැඩි ලෙස ආසා කරනවා නොයේ විදිහේ මිත්‍යා දෘෂ්ටි වලට මේ හිත පැටලෙනවා. මේ විදිහට සිතින් කයෙන් වචනයෙන් මේ දුෂ්චරිතය යෙදෙනවා. ඒ ත්‍රිවිධ දුෂ්චරිතයට යොමු වුණාන් පස්සේ එයාගේ හිත පුරාම වැඩෙන්නේ පංච නීවරණ. ඒ නිසා බුදුරජාණන් වහන්සේ වදාන් දේශනා කරනවා ඒ පංච නීවරණ වලට හේතුව ආහාරය ප්‍රත්‍ය තමයි තීනි දුච්චරිතානී තිස්ස වචනීය. ත්‍රිවිධ වූ මේ දුච්චරිතය තමයි ඒකට ආහාරය පංච නීවරණවලට. තීනි පහම් භික්කවේ දුච්චරිතානි සාහාරානි වදාමි නොඅනාහාරානි. මහණෙනි මේ ත්‍රිවිධ දුෂ්චරිතයත් නිකන් නෙවෙයි හටගන්නේ. ඒකටත් තියෙනවා හේතුවක්. මොකක්ද ඒ හේතුව? සිතින් කයින් වචනයෙන් මිනිසෙක් වැරදි කරන්න පෙළඹෙන්නේ අකුසලයට පෙළඹෙන්නේ යම් කිසි හේතුවක් ඇතුව. මේ සෑම කාරණයක්ම බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරන්නේ පුද්ගලයෙක් විසින් කරන දෙයක් හැටියට නෙමෙයි. නමුත් කරන පුද්ගලයා තුළ තමන් කරනවා කියන හැඟීමෙන් යුක්තව කරනවා. නමුත් සිදු වෙන්නේ හේතුඵල පිළිවෙලටයි ඒ අවිද්‍යාව ගොඩ නැගින්නේ ඒ හේතුඵල පිළිවෙලටම වෙන ක්‍රමයකට නෙවෙයි. එතකොට ඒ ත්‍රිවිධ දුෂ්චරිතයේ සිද්ධ වෙන්නේ කොහොමද කියලා බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරනවා. කෝචාහාරෝ තින්නන්න දුච්චරිතාන කුමක්ද මහණෙනි ආහාරය කුමක්ද ප්‍රත්‍යය මේ ත්‍රිවිධ දුච්චරිතයට ඉන්ද්‍රියා සංවරෝ තිස වචනීය මහණෙනියකට කිව්වේ ඉන්ද්‍රිය අසංවරය කියලයි. ඉන්ද්‍රිය අසංවරය තමයි ත්‍රිවිධ දුස්චරිතයට හේතු වෙන්නේ. එතකොට මේ ඉන්ද්‍රියන් ඇහැ, කන, නාසය, දිව, කය, මනස කියන මේ ඉන්ද්‍රිය හය සාංශාරික අපගේ පුරුද්ද තමයි ඒවායේ කිසිම සංවරයක් ඇති දේවල් නෙමෙයි. ඕනෑ දෙයක් එපා දෙයක් කරමින් යන විදිහක් තමයි විදිහට තමයි මේ ඉඳුරන් සකස් වෙලා තියෙන්නේ ඒ වාගේ යම්කිසි නතර කර ගැනීමක් නැත්නම් ඒ වායෙන් මේ වෙන්න තියෙන දේවල් වළක්වා ගැනීම කෙනෙකුට පුරුද්දක් නැහැ. ඉතින් බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ තුල ඉන්ද්‍රිය සංවර සීලයට තියෙන්නේ විශේෂම තනක්. ප්‍රධානම සීලයක් හැටියට සඳහන් වෙන්නේ ඉන්ද්‍රිය සංවරය. ඒතර මේ ඉන්ද්‍රිය අසංවර වෙන විදිහට තමයි මූලිකවම අපේ හිත සාමාන්‍ය පුහුදුන් හිතක් පවතින්නේ. ඒ කියන්නේ ඇහෙන් රූපයක් දැක්කාම අපි ඒ රූපය ඔස්සේ නැවත නැවත බලනවා, හිතනවා, කල්පනා කරනවා. ඒකේ තියෙන නිමිති අනුව්‍යංජන ගන්නවා. ඒ අනුව හිතන්න පුරුදු වෙනවා. ඒවාම අපේ ජීවිතයට අවශ්‍ය වෙනවා. එතකොට ඇහැට පේන පේන දේවල් ඔස්සේ අපි දුවනවා. ඒවායේ කිසිම සංවරයක් නැත්නම් ඒවැ කිසිම අතරමඟ නතර කිරීමක් ඇති වෙන්නේ නැහැ. ඒවට කිසිම බාධකයක් දමා ගන්නෙ නැහැ. නැත්නම් ඒවා සංවර කරගන්නේ නැහැ. ඒ නිසා මොකද වෙන්නේ? නිරන්තරයෙන්ම ඇහ සංවර වෙනවා, කන අසංවර වෙනවා, නාසය අසංවර වෙනවා, දිව අසංවර වෙනවා, කය අසංවර වෙනවා, මනස අසංවර වෙනවා. ඒ අසංවර වෙන පසුබිමකින් තමයි ඒවා පටන් ගන්න. ඒ නිසා ඒ සංවරයට කිසිසේත්ම ඉඩක් දෙන්නේ නැහැ සාමාන්‍ය මනසක්. ඒකට ඉන්දිය සංවරය ලොකු උත්සාහයකින්, වීර්යයකින් සිහි පිටුවාගෙන හදාගත යුතු එකක්. එහෙම නොවුනොත් එහෙම මේ ඉන්ද්‍රියන් ඉල්ලන ඉල්ලන දේවා දෙන්න ගිහිල්ලා ඉල්ලන ඉල්ලන දේවා බලන්න ගිහිල්ලා ඉල්ලන ඉල්ලන දේවල් අහන්න ගිහිල්ලා මේ විදිහට මේ ඉඳුරන්ට ඕන ඕන විදිහට කටයුතු කරන්න ගියාම කවදාකත් ඒවායේ ඇතිවීමක් කෙනෙකුට ඇති වෙන්නේ නැහැ. ඒ නිසා මොකද වෙන්නේ? ඉන්ද්‍රිය සංවරයෙන් ඉන්ද්‍රිය අසංවරය නිසා අපි සිත තුළ ඇති කරගන්න මේ අකුසල් සිතිවිලි මොකද කරන්නේ අපි? ඒවා ක්‍රියාත්මක කරනවා ත්‍රිවිධ දුෂ්චරිත හැටියට. ඒකයි බුදුරජාණන් වහන්සේ වදාළේ ත්‍රිවිධ දුෂ්චරිත වලට හේතුවක් තියෙනවා. ඒ තමයි ඉන්ද්‍රිය අසංවරය කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ ඒ නිසයි. ඉන්ද්‍රියා සංවරම් පහම් භික්කවේ සාහාරං වදාමිනු අනහාර. මහණෙනි මේ ඉන්ද්‍රිය අසංවරය කියන එකත් නිකන් හටගන්නව නෙමෙයි. ඒකටත් තියෙනවා හේතුවක්. ඒකටත් තියෙනවා ප්‍රත්‍යක්. ඒකටත් තියෙනවා ආහාරයක්. කෝචාහාරෝ ඉන්ද්‍රියා අසංවරස්ස. ඒ ඉන්ද්‍රිය අසංවරයට ආහාරය කුමක්ද? හේතුව කුමක්ද? ප්‍රත්‍ය කුමක්ද? අසතා අසම්පජන්නම් ඉස්සවසනීය. අසතා සම්පජන්තං තිස්සවචනීය. එතකොට සිහිය සහ නුවණ නැතිකම තමයි ඒකට හේතුව. අසතා සම්පජන්නම් තිස්සවචනීය. සිහිය සහ නුවණ කියලා කියන්නේ අරමුණක් දැක්කම අපිට සිහිය පිටුවා ගන්න කල්පනාවක් නැහැ. ඒ නිසාම සම්පජඤ්ඤය කියන ඒ අරමුණේ යථා ස්වභාවය විමසා ගන්නට තරම් අපට කල්පනාවක් නැහැ. ඉතින් මේ අසතා අසම්පජඤ්ඤං තිස්ස වචනීයං කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරපු සිහියත් නුවණක් දෙක හරි විදිහට උපදවා ගන්නට බැරි නිසා මොකද වෙන්නේ? අර ඉන්ද්‍රිය අසංවරය ඇති වෙනවා. ඒකයි බුදුරජාණන් වහන්සේ වදාළේ ඉන්ද්‍රියන් නිකන් අසංවර වෙන්නේ නැහැ. ඒකට හේතුව තමයි සිහිය නැතිකමත් ඒ සිහිය ඒ අරමුණු තුල පිහිටුවාගත ගැනීමට නොහැකි බවත් ඒ වගේම ඒ අරමුණේ යථා ස්වභාවය විමසන්නට අපට අපගේ හිත නොනැමෙන නිසා එහෙම නුවණක් අපිට පහළ කරගන්න තරම් වීර්යයක් නැති නිසා මොකද වෙන්නේ සිහි නුවණ දෙක බාල වුණාම ඒවා අසංවර වුණාම සිහි නුවණ නැති වුණාම ඒක බලපානවා ඉන්ද්‍රිය අසංවරයට. එතකොට ඇහක් කනක් නාසයක් දිවක් හයක් මනසක් අසංවර වෙන්නේ නැහැ. සිහියක් නොවනත් නිවැරදි නිසා අපට ඒක පිළිටුවා ගන්නට පුළුවන්කම තියෙනවා. ඒ නිසා බුදුරජාණන් වහන්සේ දේශනා කළේ කෝචාහාරෝ ඉන්ද්‍රියා සංවරස්ස කුමග්ග මානනී ඉන්ද්‍රියා සංවරයට හේතුව අසතා සම්පජඤ්ඤං තිස්ස වචනීයං සිහිය සහ නුවණ නැතිකම තමයි මහණෙනි ඉන්ද්‍රිය අසංවරයට හේතුව. ඊළඟට භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරනවා අසතා සම්පජඤ්ඤම් පහම් භික්කවේ සාහාරං වදාමි නෝනාහාරං මහණෙනි සිහිය සහ නුවණ ඇතිකම නිකං හිතෙනවා නෙමෙයි ඒකත් සාහාරං මදාමි ආහාර සහිතයි මම කියන්නේ නොඅනාහාරං ආහාරයක් නැතුව නෙමෙයි හේතුවක් නැතුව නෙමෙයි සත්‍යයක් නැති වෙන්නේ සිහිනුවන නැති වෙන්නත් කියනවා හේතුවක්. කෝචාහාරෝ අසතා සම්පජඤ්ඤංස කුමක්ද මහණෙනි ආහාරය සිහිය සහ නුවණ විනාශ වීමට සිහිය සහ නුවණ නැතිවීමට හේතුව කුමක්ද ප්‍රත්‍ය කුමක්ද ආහාරය කුමක්ද අයෝනිසෝ මනසිකාරෝ කිසවචනීය මහණෙනි ඒකට හේතුව තමයි අයෝනිසෝ මානසිකාරය. අයෝනිසෝ මානසිකාරය කියන වචනේ ඊටාත්ම ගැඹුරු අර්ථයක් තියෙන වචනයක්. මොකද හේතුව ජීවිතය දිහා අපි නිරන්තරයෙන්ම බලන්නේ ඒ සකස් වෙන සකස් වීමක් හැටියට නෙමෙයි. බුදුරජාණන් වහන්සේගේ ධර්මයට අනුව ජීවිතයේ යෝනිසෝ මනසිකාරයෙන් බලනවා කියන්නේ හේතුඵල පිළිවෙලට සකස් වෙනකොටම ඇහැකරනාසයේ ඉඳුරන් නාසය දිවකය මනස කියන මේ ඉන්ද්‍රියන් තුල මේ ආයතන සකස් වෙන හැටිම දැකීම තමයි හැබෑම යෝනිසෝ මනසිකාරය. ඒකයි බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ යම් හිතක නිවැරදි ලෙස යෝනිසෝ මනසිකාරය පහළ වුණා නම් ඒකාන්ත වශයෙන් මෙයා සෝතාපන්න වෙනවයි කියනවා. මොකද හේතුව ඒකට උපමාවක් වෙනවා බුදුරජාණන් වහන්සේ ඉරපායන්නට ඉස්සර ඉස්සර වෙලා නැගෙනහිර අහසේ ඉර පායන ලකුණ කැටියට ලා රතු පාටකින් පේනවා ඉර පායනවා ඈත. ඒ එළිය වැටලා තිබෙනවා. එතකොට ඕනෑම කෙනෙක් දන්නවා ඒකට කියනවා අරුණ කියලා. ඒ අරුණ නැගෙනකොට ඒකාන්තයෙන්ම ඉර පායනවා කියලා කෙනෙක් දැනගන්නවා. අන්න ඒ වගේ තමයි කියනවා සබෑ ලෙසම යෝනිසෝ මනසිකාරය උපදවා ගන්න පුළුවන්කම තියෙනවා නම් ඒ අත්ත ඒ තනත්තාට මේ ජීවිතයේදීම මේ ධර්මයේ පූර්ණ වශයෙන් අවබෝධ කරගන්නට විශේෂයෙන් සෝතාපන්න වෙන්නට පුළුවන්කම තියෙනවා. එතකොට සාමාන්‍යයෙන් අයෝනිසෝ මනසිකාරය කියලා කියන්නේ වර්තමානයේ බොහෝ දෙනෙක් එක හඳුන්වන්නේ අනුනුවණින් කල්පනා කිරීම. නුවණ නැතුව හේ ආවට ගියාට කරන කල්පනාවක් ඇටියට අයෝනිසෝ මනසිකාරය හඳුන්වන්නේ. නමුත් ධර්මයේ තුල අයෝනිසෝ මනසිකාරය කියන වචනේ ඊටාත්ම ගැඹුරු පළල අර්ථයක් තියෙන වචනයක්. හේතුඵල ධහම නැත්තම් මේ අහකරණාශය ආදී ඉන්ද්‍රයන් ඉදිරියේ මේ පංච උපාදානස්කන්ධය සකස් වෙනකොට ඒ ආරම්භය හටගන්න තැනම දැකීම තමයි හැබෑම යෝනිසෝ මනසිකාරය. අන්නේ කාරණේ නැති නිසා අයෝනිසෝ මනසිකාරය නිසා මොකද වෙන්නේ? සීයසානුවන පීඩුවා ගන්නට බැරි වෙනවා. වැරදි විදිහට නැත්තම් අපි කල්පනා කරනවා ඒ අරමුණු සම්බන්ධයෙන්. ඊළඟට අයෝනිසෝ මනසිකාරය කියන එකත් බුදුරජාණන් වහන්සේ සඳහන් කරන්නේ අයෝනිසෝ මනසිකාරම් පහම් භික්කවේ සාහාරං වදන්. මහණෙනි මම මේ අනු අයෝනිසෝ මනසිකාරය කියන එකත් නිකන් හටගන්න එකක් හැටියට නෙවෙයි කියන්නේ ඒක ආහාර සහිතයි. හේතුවක් සහිතයි, ප්‍රත්‍යක් සහිතයි. ආහාරයක් නිසා ඒක හටගන්න හටගන්නේ. ඒකට තියෙනවා හේතුවක්, ඒකට තියෙනවා ප්‍රත්‍යක්. නොවන ආහාරය එහෙම ආහාරයක් හේතුවක් ප්‍රත්‍යක් නැතුව නෙවෙයි කෝචාහාරෝ අයෝනිසෝ මනසිකාරස් කුමක්ද මහණෙනි අයෝනිසෝ මනසිකාරයට හේතුව එහෙම අයෝනිසෝ මනසිකාරයක් අපේ හිතේ යට ගන්නට හේතුව කුමක්ද මොකක්ද ඒකේ ආහාරය අසද්ධං අසද්ධ්‍යන්තිස වචනීය ඒකට හේතුව තමයි මහණෙනි අසද්ධ්‍යන්තිස වචනීයක් ශ්‍රද්ධාව නැතිකම. ශ්‍රද්ධාව කියන කාරණය විශාල ගැඹුරු අර්ථයක් තියෙන කාරණයක්. සාමාන්‍ය කෙනෙකු යාත්‍රමින් කරන විශ්වාසයට ශ්‍රද්ධාව කියුවට බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ තුල ශ්‍රද්ධාව කියන එක හඳුන්වන්නේ මාර්ගඵලලාභී කෙනෙකුගේ සිතක පිහිටන ඉන්ද්‍රිය ධර්මයක් හැටියට. එබඳු ඉන්ද්‍රිය ධර්ම පහක් ගැන ආධ්‍යාත්මිකව දියුණු වෙන ඉන්ද්‍රිය පහක් ගැන බුදුරජාණන් වහන්සේ සඳහන් කරනවා සද්ධා, විරිය, සති, සමාධි, ප්‍රඥා කියලා. එතකොට භාග්‍යවත් බුදුරජාණන් වහන්සේගේ සම්බුද්ධත්වයේ නිවැරදි ලෙස ඇදහිීම විශ්වාස කිරීම. සද්ධාති තථාගතස්ස බෝධින් ඉතිපිසෝ භගවා අරහං සම්මා සම්බුද්ධෝ විද්‍යාචරණ සම්පන්නෝ සුගතෝ ලෝකවිදු අනුත්තරෝ පුරිස ධම්ම සාරති සත්තා දේව මනුස්සානම් බුද්ධෝ භගවා මෙන්න මේ විදිහට බුදුරජාණන් වහන්සේ කෙරේ උන්වහන්සේගේ මේ අවබෝධය කෙරෙහි ඇති කරගන්න විශ්වාසය ඒ භාග්‍යවතුන් වහන්සේ මේ මේ කාරණේ අරහන් වෙන්නේ දොර මහජතුන් වහන්සේ සියලු දෙව් මිනිසුන්ගේ පුද පූජාවන් පිළිගැනීමට සුදුසු මහෝත්තමයේ උන්වහන්සේ කාගෙන්වත් අහන්නතු මේ ශ්‍රී සාධර්මය අවබෝධ කළා ගුරු උපදේශ වලින්තරව. ඊළඟට උන්වහන්සේගේ ජීවිතේ පුරාම සීල සමාධි ප්‍රඥා වලින් පිරිච්ච ජීවිතයක් විද්‍යාචර්ණ සම්පන්න ජීවිතයක්. ඒ වගේම මේ සුන්දර නිවන් මඟ හොයාගෙන රාග ද්වේෂ මෝහ දුරු කරමින් සිත නිවා ගන්නමින් නිවෙන තැනටම උන්වහන්සේ ගමන් කළා සුගතු. ඒ වගේම උන්වහන්සේට සියලු ලෝක පිළිබඳව තියෙන අවබෝධය මෙන්න මේ විදියයි. උන්වහන්සේ නිරය දන්නවා, නිරයට යන පාර දන්නවා. නිරයට යන කුමන ප්‍රතිපදාවකින්ද කියලා දන්නවා. ඒ වගේම තිරිසන් ලෝකයට යන හැටි දන්නවා. പ്രേත ලෝකයේ උපදින්න හේතුව දන්නවා. ඒ වගේම මිනිස් ලෝකෙට එන හේතුව දන්නවා. දිවි ලෝකෙට යන හේතුව දන්නවා. බඹලෝ උපදින හේතුව දන්නවා. මේ විදිහට මේ භෞතික වශයෙන් අපි කතා කරගෙන සියලු ලෝක පිළිබඳව උන්වහන්සේට ලොකු අවබෝධයක් තියෙන ලොකු අවබෝධයක් කියන්නේ ඒ අවබෝධය කිසිම කෙනෙකුට මේ ලෝකේ නැහැ සම්මා සම්බුදුරජාණන් වහන්සේ නමකට හැරුණකොට එතකොට ඒ විදිහට ලෝකේ භෞතික ලෝකයේ වගේම මේ හිත තුල හැදෙන මේ ලෝකේ සකස් කරන අභ්‍යන්තර සකස් කිරීම සංස්කාර ලෝකේ උන්වහන්සේ අවබෝධ කළා ඒ නිසා මේ සියලු දේවල් වලින්ම උන්වහන්සේ අවසානයේ මේ සියලු ලෝකවලින් නිදහස් වෙච්ච උත්මයේ කියලා උන්වහන්සේ ලෝක විදු මේ ලෝකය අවබෝධ කරපු ලෝකේ නිදහස් වෙච්ච උත්මයේ කියලා සදැහැති ශ්‍රාවකයාට ලොකු ශ්‍රද්ධාවක් තියෙන්නට ඕන. ඊළඟට අනුත්තරෝ පුරුෂ ධම්ම සාරති භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ ධර්ම අවබෝධයට සුදුසු අයට ඒ පුද්ගලයා කුඩා දරුවෙක් වේවා වියපත් මහල්ලෙක් වේවා එහෙම නැත්නම් ඥානවන්ත කෙනෙක් වේවා යම් පමණකට කාරණා තීරණ කෙනෙක් වේවා ධර්මයට කැමති නැති අදාන්ත අසත්පුරුෂ කෙනෙක් හෝ වේවා උන්වහන්සේ ධර්මයේම කියලා ධර්මයෙන් මේ දමණය කරලා ධර්ම මාර්ගයේ විවෘත කරලා එය නිවන් මාර්ගට යොමු කරනවා ඒ නිසා බුදුරජාණන් වහන්සේ අනුත්තර පුරුෂ ධම්ම සාරථී කියලා කියනවා ඒ වගේම භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ සියලුම දෙවිවරුන්ට ඒ වගේම මිනිසුන්ට දෙවි මිනිස් ප්‍රජාවටම ගුරුවරයා ශාස්ත්‍රෝන් වහන්සේ අනුශාසකයන් වහන්සේ සත්තා දේව මනුස්සාන ඒ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ අවබෝධ කළ මේ සියලුම දේවල් සීලය රකින්න ඇති සමාධියක් වඩන්න ඇති ප්‍රඥාව දියුණු කරන්න ඇති මේ ජීවිතය අතුලාන්තයෙන් විදසුම් වඩන හැටි විදර්ශනා නුවණින් ජීවිතය දකින හැටි ජීවිත අවබෝධය ලබන හැටි මාර්ගඵල ලබන හැටි නිවන් අවබෝධ කරන හැටි මේ සියල්ලක්ම බුදුරජාණන් වහන්සේ අපි සෑම දිනාටම අවබෝධ කිරීම පිණිස උන්වහන්සේ මේ කියලා දුන්නා. ඉතින් මෙන්න මේ ශ්‍රද්ධාව ඊළඟට භගවා මේ සියලුම ගුණ සමුදායෙන් යුක්ත උත්තමී කියලා හැඟීමක් නැත්තම් කෙනෙකුට එයාට කියනවා සද්ධිය, ශ්‍රද්ධාව නැතිකම කියලා කියනවා. අන්නේ ශ්‍රද්ධාව නැතිකම කියන වෙන්න හේතුවක් තියෙනවා කෙනෙකුට. ඒ වගේ කෙනෙකුට ඒ ශ්‍රද්ධාව මූලිකව අපි සාමාන්‍ය විදිහට ඇති කරගෙන ඊට පස්සේ ඒක දියුණු කරගත යුතු කාරණයක්. ඒ නිසා තමයි ශ්‍රද්ධාව ඉන්ද්‍රියක් හැටියට වැඩිලා කිසිම කෙනෙකුට හොල්ලන්න බැරි තත්ත්වයටපත් වෙන්නේ සෝතාපන්න වුණාට පස්සේ. ඒකයි බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ කත්තච භික්කවේ සද්ධින්ද්‍රියන් දට්ඨම්බ. මහණෙනි මේ ශ්‍රද්ධාව ඉන්ද්‍රියක් හැටියට දැකිය යුත්තේ කොහේද කියලා. චතුස්ස සෝතාපට්ඨයන්ගේ සතර සෝතාපට්ඨයන්ග වල තමයි අංග පිහිටියට පස්සේ තමයි හැබෑම ආකාරවතී ශ්‍රද්ධාව. කරුණාකාරණා තේරුම් අරගෙන ශ්‍රද්ධාවක් ඇති කරගන්න. එතකන් සෑම කෙනෙකුටම තියෙන්නේ සාමාන්‍ය විශ්වාස කරගෙන යන ගමනක්. ඒ නිසා ඒ ශ්‍රද්ධාවට මුලක් නැති නිසා කියන අමූලිකා ශ්‍රද්ධා පදනමක් නැහැ. නමුත් ඒ පදනමක් නැති ශ්‍රද්ධාව හදාගෙන ඊට පස්සේ තමා තුළින් ටික ටික ධර්මයේ වැටහෙන්න වැටහෙන්න අවසානයේ සෝතාපන්න වෙනකොට තමා තුළින් ධර්මයේ දකිනකොට ඒ ශ්‍රද්ධාව ස්ථීර දෙයක් බවට නැත්නම් ඒක ස්ථිර දත්තයක් බවට පත් වෙනවා. එතකොට බුදුරජාණන් වහන්සේ පිළිබඳ හැබෑම ශ්‍රද්ධාවක් ඇති වෙන්නේ ඒ මාර්ගයේ වඩලා මාර්ගයෙන් ප්‍රතිඵල ලබාගත් සෝතාපන්න ආර්ය ශ්‍රාවකයාට තමයි ශිෂ්‍යර වෙලාම ඒ ශ්‍රද්ධාව ඉන්ද්‍රියක් හැටියට පිළිදලා අමෝලිකා ශ්‍රද්ධාව ආකාරවතී ශ්‍රද්ධාවක් බවට පත් වෙනා කිසිම ආකාරයකින් කිසිම කෙනෙකුට හොලවන්නට බැරි තත්ත්වයට පත් වෙන්නේ. මෙන්න මේ ඒ ශ්‍රද්ධාව නැතිකම තමයි අසද්ධිය කියලා කියන්නේ. ඒතර අයෝනිසෝ මනසිකාරයට වැටෙන්නේ ඒ ශ්‍රද්ධාව නැතිකම නිසා. ඒකයි බුදුරජාණන් වහන්සේ දේශනා කළේ කෝචාහාරෝ අයෝනිසෝ මනසිකාරස්ස අසද්ධ්‍යං තිස්ස වචනීය. ඒ ශ්‍රද්ධාව නැතිකම තමයි මේ අයෝනිසෝ මනසිකාරයට කෙනෙක් වැටෙන්නේ. ඊළඟට භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරනවා අසද්ධියම්භාම් භික්කවි සාහාරං වදාමි. මානෙනි මේ ශ්‍රද්ධාව නැතිකම ආහාර සහිතයයි මම කියනවා. ශ්‍රද්ධාව නැති වෙන්න හේතුවක් තියෙනවා. ශ්‍රද්ධාව නැති වෙන්න ප්‍රත්‍යක් තියෙනවා. නොවනහාර එහෙම හේතුවක් ප්‍රත්‍යක් ආහාරයක් නැතුව නෙවෙයි ඒක හටගන්නේ. කෝචාහාරෝ අසද්ධියස් කුමක්ද මහණෙනි එහෙම ශ්‍රද්ධාව නැති වෙන්න හේතුව අසද්ධම්ම සවණං තිස්ස වචනීය අන්න එතකොට බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ වැරදි විදිහට තේරුම් ගන්නවා එහෙම නැත්නම් ධර්මයේ හැටියට වෙන දෙයක් තේරුම් ගන්නවා එහෙම නැත්නම් වෙනත් මිත්‍යා දෘෂ්ටි පැත්තට වැටෙනවා ඉතින් ඒ නිසා කවදාකවත් බුදුරජාණන් වහන්සේ කෙරෙහි හැබෑ ශ්‍රද්ධාවක් පිළිටවා ගන්නට පුළුවන් කමක් නැහැ. ඉතින් බහුල වශයෙන් මේ අසද්ධර්මයේ ශ්‍රවණය කරනකොට එක එක්කෙනා කියන දේවල් එක එක්කෙනාගේ මතිමතාන්තර ධර්මයේ හැටියට අරගත්ත වෙනකොට කවදාවත් අර වගේ බුදුරජාණන් වහන්සේ කෙරෙහි ශ්‍රද්ධාවක් ඇති කරගන්න පුළුවන් කමක් නැහැ. මොකද හේතුව ඒ කියන කිසිම දෙයක් තමාතුලින් කවදාවත් එයාට දකින්න හම් වෙන්නේ නැහැ. ඒ තමාතුල ඒ දැක්ම ස්ථාවර වෙන්නේ නැති නිසා. ඒ නුවණ තමා තුළ වැඩෙන්නේ නැති නිසා එයා ශ්‍රද්ධාව කියලා හිතාගෙන හිටියට එයා තුළ ශ්‍රද්ධාවක් නැහැ. ඒ නිසා අර විදිහට අසද්ධාව ඇති වෙන්නේ මොකද හේතුව අසද්ධම්ම සවනන්ති සවචනීය. මෙන්න මේ විදිහට සද්ධර්මයෙන් බහැර දේවල් වලට මනස යොමු කිරීමෙන් ඒවා ඇසීමෙන් ඒවා අසුර කිරීමෙන් ඒවා ප්‍රගුණ කිරීමෙන් පුහුණු කිරීමෙන් අසත් ධම්ම සවණම් පහම් වික්කවේ සාහාරං වදාමි නොඅනහාරං ඊළඟට බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරනවා මහන්නේ මේ විදිහට අසත් ධර්මයේ අනවශ්‍ය නිවන් මාගින් බැහැර දේවල් ආහන්න ලැබෙනවා කියන මේ අසත් ධර්ම ශ්‍රවණයක් නිකන් හට ගන්නවා නෙමෙයි සාහාරං වදාමි නොඅනහාරං ආහාර සහිතයයි මම කියන්නේ ආහාර රහිතව නොවේ හේතු සහිතවයි ප්‍රත්‍ය සහිතවයි ඒකක් සිද්ධ වෙන්නේ. කෝචාහාරෝ අසද්ධම්ම ශවනස්ස. කුමක්ද මහණෙනි අසද්ධර්ම ශ්‍රවණයට හේතුව? අසත්පුරිස සංසේවෝ තිස්ස වචනීය. නිවන් මඟෙන් බැහැර වුණු නිවන් මඟෙන් ඈත් වුණු තමන් වාකුසලයට යොමු කරන, වැරද්දට යොමු කරන අසත්පුරුෂයන්ගේ ඇසුරෙන් තමයි කෙනෙකුට ඒ අසත් ධර්මයේ අහන්නට ලැබෙන්නේ. ඉතින් මේ විදිහට බුදුරජාණන් වහන්සේ සඳහන් කරන ක්‍රමානුකූලවයි මේ අවිද්‍යාව ගොඩනැගෙන්නේ අවිද්‍යාව හටගන්නේ ජීවිත අවබෝධය අපට ඇති කරගන්නට පුළුවන් කමක් නැති. දැන් මේ පිළිවෙලට ඉතිකෝ භික්කවේ අසත්පුරුෂ සංසේවෝ පරිපූර්ණෝ මෙසේ මහණෙනි අසත්පුරුෂ සංසේවනේ අසත්පුරුෂයන්ගේ අසුර සම්පූර්ණ වෙනකොට අසත් ධර්ම සවනම් පරිපූර්ණේති. අසත් ධර්මය සම්පූර්ණ වෙනවා. ඒව අහන්න ලැබෙනවා. අසත් ධම්ම සවනම් පරිපූර්ණං අසද්ධියම් පරිපූර්ණේති. අසත් ධර්මය ඇහෙනකොට අසද්ධිය ඇති වෙනවා. ශ්‍රද්ධාව නැතිකම වැඩි දියුණු වෙනවා. අසද්ධියම් පරිපූර්ණං ශ්‍රද්ධාව නැතිකම වැඩි වෙනකොට අයෝනිසෝ මනසිකාරං පරිපූර්ණේති. අයෝනිසෝ මනසිකාරය සම්පූර්ණ වෙනවා කියන්නේ අයෝනිසෝ මනසිකාරෝ පරිපූර්ණෝ අයෝනිසෝ මනසිකාරය වැඩෙනකොට අයෝනිසෝ මනසිකාරය සම්පූර්ණ වෙනකොට අසතා සම්පජ අසතා අසම්පජඤ්ඤං පරිපූර්ණේති සීයසා නුවණ නැති වෙලා යන තැනට එනවා අසතා සම්පජඤ්ඤං පරිපූර්ණං සීය සහ නුවණ පිරෙනකොට මොකද වෙන්නේ ඒව වැඩි වෙනකොට ඒ නුගුණ වැඩි වෙනකොට ඉන්ද්‍රියා සංවරං පරිපූර්ණේ ඉන්ද්‍රිය අසංවරය සම්පූර්ණ වෙනවා. සීය සහ නුවණ තියෙනකොට සම්පූර්ණ වෙනකොට ඉන්ද්‍රිය සංවරය සම්පූර්ණ වෙනවා. ඉන්ද්‍රිය අසංවරය සම්පූර්ණ වෙනවා. ඉන්ද්‍රිය අසංවරෝ පරිපූර්ණෝ ඉන්ද්‍රිය අසංවරය සම්පූර්ණ වෙනකොට තීනි දුච්චරිතානි පරිපූර්ණයේදී ත්‍රිවිධ දුච්චරිතය සම්පූර්ණ වෙනවා. කීනි දුච්චරිතානි පරිපූර්ණානි කීනි දුච්චරිතේ සම්පූර්ණ වෙනකොට පංච නීවරණේ පරිපූර්ණෙන්ති පංච නීවරණ සම්පූර්ණ වෙනවා පංච නීවරණ පරිපූර්ණා පංච නීවරණ වලින් මෙහිලා ගියාට පස්සේ අවිජ්ජං පරිපූර්ණේති පරිපූර්ණේති ජීවිත අවබෝධය ඇති කරගන්න පැත්ත සම්පූර්ණයෙන් මෙහිලා ගිහිල්ලා ඒ අනවබෝධය සම්පූර්ණ වෙනවා අවිද්‍යාව සම්පූර්ණ වෙනවා ඒව මේ තිස්සා විඥාය ආහාරෝ හෝති ඒවංච පරිපූර්ණි මෙන්න මේ විදිහටයි මහණෙනි අවිද්‍යාවට ආහාර වෙන්නේ මේ විදිහට තමයි මේ අවිද්‍යාව සම්පූර්ණ වෙන්නේ බුදුරජාණන් වහන්සේ ඒ කාරණේ ලස්සන උපමාවකින් පැහැදිලි කරනවා සේයථාපි භික්කවේ උපරිපම්බතේ තුල්ල පුස්තිකේ දීවේ වසන්තේ දීවේ ගලගලා යන්තේ තං උදකං යථානින්නං පවත්තමානං පබ්බත කන්දර පදන ශාකා පරිපූර්ණේති මහණෙනි ඒක හරියට මේ වගේ දෙයක් මහා කන්දක් මුදුනට කඳුබස් කඳු සහිත ප්‍රදේශයක මුදුනට ලොකු පොද සහිත වැස්සක් වැටෙනකොට ඒ වැස්සේ වැහි පොද එකතු වෙලා එකතු වෙලා ගලාගෙන ඇවිල්ලා තන් උදකං යථානින්නං පවත්තමානං පහළට ගලාගෙන ඇවිල්ලා වැටෙමින් පල්ලහැට පල්ලෙහා පර්වත ළඟ තියෙන පුංචි පුංචි දියවලවල් වතුර වලවල් ඒ ඒව පිරෙනවා. පබ්බත කන්දර පදල ශාඛායේ පොඩි පොඩි දියවල් වල පිරුණාන් පස්සේ ඊට පහළින් තියෙන ඒ දිය හෙබවල් ඒව ඔක්කොම පිරෙන්න ගන්නවා. කුසුම්භා පරිපූර්ණා මහා සුම්භේ ඒ පුංචි පුංචි දියවලවල් දිය පැලිලි ඒව පිරෙනකොට මහා දියවලවල් ඒවෑන් ඇවිල්ලා මහා දියවලවල් පිරෙනවා. මහා සොබ්බෝ පරිපූර්ණා මහා සොබ්භා පරිපූර්ණා ඒ මහා දියවලවල දියවලවල් ඒ පැලලිවන තියෙන පැලේ පැලිච්ච තැන් වල පිරිච්ච වතුර මේ සෑම දෙයක්ම එකතු වෙලා කුම් නදියෝ පරිපූර්ණේති පුංචි ඇලදොල තියෙන ඒවා සම්පූර්ණ වෙනවා. කුම් නදියෝ පරිපූර්ණා ඒ කුඩා ගංගා ඇලදොල පිරෙන්න අරගෙන මහා නදියෝ පරිපූර්ණේති මහා ගංගාවල් වලට ඒ වතුර එකතු වෙනවා. මහා නදියෝ පරිපූරා ඒ මහා ගංගාවල් පිරීලා මහා සමුද්දන් සාගරම් පරිපූර්ණෙන්ති මහා සමුද්‍රය මහා සාගරය පිරෙනවා ඒව මේතස මහා සමුද්දස්ස සාගරස් ආහාරෝ හෝති ඒ වච්ච පරිපූර්ණ මේ විදිහටයි මහණෙනි මහා සාගරයට මහා සමුද්‍රයට ආහාර නැත්තම් හේතු වෙන්නේ වතුර එකතු වෙන්නේ මේ ක්‍රමයටයි කියනවා ඒවංච පාරිපූර්ණී මේ විදිහටයි මහා මොහොතට වතුර පිරෙන්නේ. ඒව මේව කෝබික්කවිය ආන් ඒ වගේ මහණෙනි අසත්පුරුෂ සංසේවෝ පරිපූර්ණෝ අසත්පුරුෂයන්ගේ ආශ්‍රය සම්පූර්ණ වෙනකොට අසත් ධම්ම සවණම් පරිපූර්ණේති අසත් ධර්ම ශ්‍රවණේ සම්පූර්ණ වෙනවා. අසත් ධර්ම ශ්‍රවණේ සම්පූර්ණ වෙනකොට අසද්ධ්‍යම් පරිපූර්ණේති ශ්‍රද්ධාව නැතිකම සම්පූර්ණ වෙනවා. අසද්ධියම් පරිපූර්ණං සද්ධාව සම්පූර්ණ වෙනකොට අයෝනිසෝ මනසිකාරම් පරිපූර්ණේති අයෝනිසෝ මනසිකාරය සම්පූර්ණ වෙනවා. අයෝනිසෝ මනසිකාරෝ පරිපූර්ණෝ අයෝනිසෝ මනසිකාරය සම්පූර්ණ වෙනකොට අසතා සම්පජඤ්ඤම් පරිපූර්ණේති සීහ සහ නුවණ නැතිකම පිරෙනවා. අසතා සම්පජඤ්ඤච්ච පරිපූර්ණං යන්නේ සීහ සහ නුවණ පිරෙනකොට ඒව නැතිකම පිරෙනකොට අසීය සහ අනුවණකම පිරෙනකොට ඉන්ද්‍රියා සංවරම් පරිපූර්ණේ ඉන්ද්‍රිය අසංවරය සම්පූර්ණ වෙනවා ඉන්ද්‍රිය අසංවරය පරිපූර්ණ වෙනකොට ඉන්ද්‍රිය අසංවරෝ පරිපූර්ණා තීන දුච්චරිතානි පරිපූර්ණේති ත්‍රිවිධ දුච්චරිතේ සම්පූර්ණ වෙනවා තීන දුච්චරිතානි පරිපූර්ණානි තීන දුච්චරිතේ සම්පූර්ණ වෙනකොට පංච නීවරණේ පරිපූර්ණේති පංච නීවරණ සම්පූර්ණ වෙනවා පංච නීවරණා පරිපූර්ණා පංච නීවරණ සම්පූර්ණ වෙනකොට අවිජ්ජාන පරිපූර්ණෙන්ති අවිද්‍යාව සම්පූර්ණ වෙනවා ඒව මේ තිස්සා විජ්ජාය ආහාරෝ හෝති එවංච පරිපූර්ණි මේ විදිහට මහණෙනි මේ අවිද්‍යාව සම්පූර්ණ වෙනවා විජ්ජා විමුක්තිම් පහම් භික්කවේ සාහාරමදාන දැන් මේ අවිද්‍යාවෙන් නිදහස් වෙන්නට නම් මේ අනෝබෝධයෙන් නැති කර ගන්නට නම් විද්‍යාව පහළ කරගන්නට නම් විමුක්තිය පහළ කරගන්නට නම් අවබෝධය ඇති කරගෙන මේ සියලු දුක් වලින් නිදහස් වෙන්න පුළුවන්කම තියෙන්නේ ඒවටත් තියෙනවා හේතු. ඒකක්වත් නිකන් හරියන්නේ නැහැ. නිකන් කරන දේවල් නෙමෙයි. ඒ සෑම දෙයක්ම හේතුඵල පිළිවෙලටයි සිද්ධ වෙන්නේ. ඒතර විද්‍යාව පහළ කර ගැනීමට විමුක්තිය ලබා ගැනීමට සංසාරයෙන් නිදහස් වෙන්න වැඩ පිළිවෙලකුත් තියෙනවා. කලින් සඳහන් කළේ අවිද්‍යාව සම්පූර්ණ වෙන පැත්ත. ඊළඟට බුදුරජාණන් වහන්සේ සඳහන් කරනවා විද්‍යාව සහ විමුක්තිය අවබෝධය සහ නිදාස් වීම සම්පූර්ණ වෙන විදිය. විද්‍යා විමුක්තියෙන් පහම් භික්කවේ සාහාරං වදාමි. අවබෝධය සහ අවබෝධයෙන් යුක්තව මේ කෙලෙස් වලින් නිදහස් වෙන එක මහණෙනි ආහාර සහිතයි මම කියමි. ඒ විද්‍යා විමුක්තියට තියෙන ආහාරය මොකක්ද? කෝචාහාරෝ විද්‍යා විමුක්තිය සත්‍ය බුද්ධංගා තිස්ස වචනීය අන්න විද්‍යා විමුක්තිය සාක්ෂාත් කර ගැනීමට සති ධම්ම විචේ විරිය පීති පස්සද්ධි සමාධි උපේක්ඛා කියන ඒ බෝධිපාක්ෂික ධර්ම වල අඩංගු ඒ සප්ත බොජ්ජංග ධර්ම දියුණු වෙන්නට ඕන සත්ත පහම් වික්කවේ බොජ්ජංගේ සාහාරේ වදාමි ඒ සප්ත බොජ්ජංගත් මහණෙනි හේතුවක් ඇසුවයි හටගන්නේ එකක්වත් හේතුවක් නැතුව නෙමෙයි. එතකොට ඒ සප්තබොජ්ජංග වැඩෙන්න නම් හේතුවක් තියෙන්න ඕන ආහාරයක් තියෙන්න ඕනේ තමයි. මොකක්ද ඒ ආහාරය? මොකක්ද හේතුව? කෝචාහාරෝ සත්තන්නම් බොජ්ජංගාන චත්තාරෝ සතිපට්ඨානාතිස්ස වචනීයම් සතර සතිපට්ඨානයේ පිහිට වූ සිතතෝ වාසය කිරීමෙන් පමණයි සප්තබොජ්ජංග ධර්ම දියුණු කර ගන්නට පුළුවන්කම ලැබෙන්නේ. එතන කායානුපස්සන, වේදනානුපස්සන, චිත්තානුපස්සන, ධම්මානුපස්සන කියන මේ අනුපස්සන හතර වැඩිමින් තමයි සප්තබොධ්‍යංග ධර්ම වැඩෙන්නේ. චත්තාරෝ පහම් භික්කවේ සතිපට්ඨානේ සාහාරේ වදාමි මහණෙනි මේ සතර සතිපට්ඨානයත් ආහාර සහිතයි මම කියන්නේ නොඅනාහාරයි ආහාර රහිතව නෙමෙයි හේතුවක් නැතුව නෙමෙයි කෝචාහාරෝ චතුර්ණං සතිපට්ඨානානම් කුමක්ද මහණෙනි ආහාරය හේතුව සතර සතිපට්ඨානයට තීනි සුචරිතානි තිස්ස වචනීයම් අන්න ත්‍රිවිධ දුස්චරිතයෙන් මගහැරලා ත්‍රිවිධ සුචරිතය පුරුදු කරන්න ඕන දස කුසලයේ පුරුදු කරන්නට ඕන සීලය පුරුදු කරන්නට ඕන තීනි සුචරිතය ත්‍රිවිධ සුචරිතය තීනි පහන් භික්කවේ සුචරිතානි සාහාරානි වදානි ඒ සිවුද සුචරිතයක් මහණෙනි ඒ සිල්වත් ජීවිතයක් ආහාර සහිතයයි මම කියන්නේ හේතු සහිතයයි මම කියන්නේ ප්‍රත්‍ය සහිතයයි මම කියන්නේ කෝචාහාරෝ තින්නන්නම් සුචරිතානම් කුමක්ද මහණෙනි ත්‍රිවිධ සුචරිතයට ආහාරය ඉන්ද්‍රිය සංවරෝ තිස්ස වචනීය අන්න ඉන්ද්‍රිය සංවරය කියන මේ කාරණය වැඩෙනකොට පුළුවන්කම තියෙනවා යාට ත්‍රිවිධ සුචරිතය ආරක්ෂා කරගන්නට. ඉන්ද්‍රිය සංවරම් පහම් භික්කවේ සාහාරං වදානේ ඉන්ද්‍රිය සංවරයත් නිකන් හට ගන්නව නෙමේ ඒකත් හේතුවක් ඇතුවයි හටගන්නේ. නොඅනාහාරං ආහාරයක් හේතුවක් ප්‍රත්‍යක් නැතුව නෙමේ. කෝචාහාරෝ ඉන්ද්‍රිය සංවරස්ස කුමක්ද මහණෙනි ඉන්ද්‍රිය සංවරයට ආහාරය හේතුව ප්‍රත්‍ය සති සම්පජඤ්ඤං තිස්ස වචනීයං ඒකට හේතුව තමයි සිහිය සහ නුවණ පැවැත්වීම සිහියෙන් යුක්තව ජීවත් වීම නුවණින් යුක්තව ජීවත් වීම සති සම්පජඤ්ඤම් පහම්බික වේසාහාරං වදාමි නිවනහාර ඒ සති සම්පජඤ්ඤය සිහිය සහ නුවණ කියන මේ කාරණාත් මහණෙනි නිකන් නෙමෙයි හටගන්නේ කියනවා ඒකටත් තියෙනවා හේතුවක් කෝචාහාරෝ සති සම්පජඤ්ඤස යෝනිසෝ මනසිකාරෝ තිස්ස වචනේ යෝනිසෝ මනසිකාරය තුලින් තමයි සිහිය නොහොන පිටුවා ගන්නට පුළුවන්කම ලැබෙනවා. යෝනිසෝ මනසිකාරයත් මහණෙනි නිකන් නෙමෙයි කියනවා හටගන්නේ යෝනිසෝ මනසිකාරම් පහම් භික්කවේ සාහාරං වදාමි ඒකත් හේතුවක් ඇතුවයි හටගන්නේ නොඅනාහාරං හේතුවක් නැතුව නෙමෙයි කෝචාහාරෝ යෝනිසෝ මනසිකාරස්ස කුමක්ද මහණෙනි යෝනිසෝ මනසිකාරයට හේතුව සද්ධා තිස්ස වචනීය ඒකට කිව යුත්තේ මහණෙනි සද්ධාව කියලා. අපි අර කලින් සඳහන් කරපු අසද්ධිය දුරු කරන්න බුදුරජාණන් වහන්සේ කෙරෙහි හැබෑ ගෞරවයේ ශ්‍රද්ධාව ඇති කර ගන්නට ඕන. සද්දම් භාම්මික වේසාහාරං වදාමි. එහෙම ශ්‍රද්ධාවක් ඇති වෙන්නේ මහණෙනි කොහොමද? කෝච ආහාරෝ සද්ධාය කුමග්ග සද්ධාවට ආහාරය. සද්ධම්ම සවනං තිස්ස වචනීයං. ශ්‍රී සද්ධර්මයට අහංකම් දීමෙන් තමයි ශ්‍රද්ධාව සම්පූර්ණ වෙන්නේ. සද්ධම්ම සවණම් පාම්භිකවේ ලෝතුරා බුදුරජාණන් වහන්සේ විසින් දේශනා කරපු මේ චතුරාර්ය ප්‍රතිසංයුක්ත ධර්මයේ නිවැරදි ලෙස ශ්‍රවණය කිරීමෙන් පටිච්ච සමුප්පාදයේ වගේ ගැඹුරු කාරණා නුවණින් නුවණ මෙහෙවල විමසීමෙන් තමයි ශ්‍රද්ධාව තව තවත් දියුණු කරගන්නට පුළුවන්කම ලැබෙන්නේ. එතකොට මේ ශ්‍රද්ධාම ශ්‍රවණය නිකන් හටගන්නේ නෑ. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා සද්ධම්මසාන සවනම්පාම් භික්කවේ සාහාරං වදාමි. සද්ධර්ම ශ්‍රවණයත් මහණෙනි හේතුවක් ඇතුවයි කියන්නේ ආහාරයක් ඇතුවයි කියන්නේ. ආහාරයක් නැතුව නෙමෙයි. කෝචාහාරෝ සද්ධම්ම සවනස්ස. සද්ධර්ම ශ්‍රවණයට කුමක්ද මානෙනි හේතුව ප්‍රත්‍ය කුමක්ද ආහාරය? සත්පුරුෂ සංසේවෝ තිස්ස වචනීය. සත්පුරුෂයන්ගේ ආශ්‍රයෙන් තමයි සද්ධර්මයේ ආනට ලැබෙන්නේ. ඉතිකෝ භික්කවේ සප්පුරිස සංසේවෝ පරිපූර්ණෝ. මෙසේ මහණෙනි සද්ධර්ම සංසේවනේ සප්පුරුෂයන්ගේ අසුර සම්පූර්ණ වෙනකොට සද්ධර්ම ශ්‍රවණම් පරිපූර්ණේ සද්ධර්ම ශ්‍රවණය සම්පූර්ණ වෙනවා. සද්ධම්ම ශ්‍රවණං පරිපූර්ණං සද්ධර්ම ශ්‍රවණය සම්පූර්ණ වෙනකොට සද්ධම් පරිපූර්ණේති සද්ධාව සම්පූර්ණ වෙනවා. සද්ධා පරිපූර්ණා යෝනිසෝ මනසිකාරම් පරිපූර්ණේති. ශ්‍රද්ධාව සම්පූර්ණ වෙනකොට යෝනිසෝ මනසිකාරය පිහිටනවා. යෝනිසෝ මනසිකාරය සම්පූර්ණ වෙනවා. යෝනිසෝ මනසිකාරෝ පරිපූර්ණෝ යෝනිසෝ මනසිකාරය සම්පූර්ණ වෙනකොට සති සම්පජඤ්ඤං පරිපූර්ණේති සීය සානුවන සම්පූර්ණ වෙනවා. සති සම්පජඤ්ඤං පරිපූර්ණං සීය සානුවන සම්පූර්ණ වෙනකොට ඉන්ද්‍රිය සංවරම් පරිපූර්ණේති ඉන්ද්‍රිය සංවරය සම්පූර්ණ වෙනවා. ඉන්ද්‍රිය සංවරෝ පරිපූර්ණෝ ඉන්ද්‍රිය සංවරය සම්පූර්ණ වෙනකොට තීනි සුචරිතානි පරිපූර්ණේති ත්‍රිවිධ සුචරිතය සම්පූර්ණ වෙනවා. තීනි සුචරිතානි පරිපූර්ණානි ත්‍රිවිධ සුචරිතය සම්පූර්ණ වෙනකොට චත්තාරෝ සතිපට්ඨානෙ පරිපූර්ණෙන්ති සතර සතිපට්ඨානය සම්පූර්ණ වෙනවා. චත්තාරෝ සතිපට්ඨානා පරිපූර්ණා සතර සතිපට්ඨානේ සම්පූර්ණ වෙනකොට සත්ත බොජ්ජංගේ පරිපූර්ණයන්ති බොජ්ජංග ධර්ම සත්ත බොජ්ජංග ධර්ම සම්පූර්ණ වෙනවා සත්ත බොජ්ජංගා පරිපූර්ණා සත්‍ය සත්‍ය බොජ්ජංග ධර්ම ඒ සප්ත බොජ්ජංග ධර්ම සම්පූර්ණ වෙනකොට විද්‍යා විමුක්තියෙන් පරිපූර්ණේති අවබෝධයක් අවබෝධයෙන් යුතුව මේ කෙලෙස් වලින් නිදහස් වීමක් කියන මේ කාරණේ සම්පූර්ණ වෙනවා. අවිද්‍යාව දුරු වෙනවා. ඒව මේ තිස්සා විද්‍යා විමුක්තිය ආහාරෝ හෝති මේ විදිහටයි මහණෙනි විද්‍යාව සහ විමුක්තියට ආහාරය. විද්‍යාව සහ විමුක්තිය අවබෝධය සහ අවබෝධයෙන් යුතුව මේ කෙලෙස් වලින් නිදහස් වෙන්නට පුළුවන්කම ලැබෙන්නේ මෙන්න මේ විදිහට මේ මේ ආහාර වැඩුණාමයි කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. අරණවාම උන්වහන්සේ සඳහන් කරනවා සේථා භික්කවේ උපරිපබ්බතේ තුල්ල කුසිතකේ දේවේ වසන්තේ දේවේ ගලගලා යන්තේ මහණෙනි කන්දක් තියෙන පළාතකට උසු පළාතකට කඳු මුදුනකට ලොකු පොළ තියෙන රස්සක් වැටුණා මේ වැහි පොද වැටිලා පහළට ගලාගෙන ඇවිල්ලා එකතු වෙලා පොඩි පොඩි ඇලවේලි පිරීලා දියවලවල් පිරීලා කුඩා ගංගාවල් පිරීලා මහා ගංගාවල් පිරීලා අවසානයේ මහා සාගරය පිරිලව් යනවා වගේ ක්‍රමානුකූලව ඒ කියපු ගුණධර්ම. ඒව මේව කෝ භික්කවේ සම්පුරුෂ සංසේවෝ. ආන් ඒ වගේ මහණෙනි සත්පුරුෂයන්ගේ අසුර සම්පූර්ණ වෙනකොට සද්ධම්ම සවණං පරිපූර්ණේති සද්ධර්ම ශ්‍රවණය සම්පූර්ණ වෙනවා. සද්ධර්ම ශ්‍රවණය සම්පූර්ණ වෙනකොට සද්ධම් පරිපූර්ණේති සද්ධාව සම්පූර්ණ වෙනවා. සද්ධාව සම්පූර්ණ වෙනකොට යෝනිසෝ මනසිකාරම් පරිපූර්ණේති යෝනිසෝ මනසිකාරය සම්පූර්ණ වෙනවා. යෝනිසෝ මනසිකාරෝ පරිපූර්ණෝ යෝනිසෝ මනසිකාරය සම්පූර්ණ වෙනකොට සති සම්පජඤ්ඤම් පරිපූර්ණේති සිහිය සානුවන සම්පූර්ණ වෙනවා. සති සම්පජඤ්ඤම් පරිපූර්ණං සිහිය සානුවන සම්පූර්ණ වෙනකොට ඉන්ද්‍රිය සංවරය සම්පූර්ණ වෙනවා. ඉන්ද්‍රිය සංවරම් පරිපූර්ණේති ඉන්ද්‍රිය සංවරෝ පරිපූර්ණෝ ඉන්ද්‍රිය සංවරය සම්පූර්ණ වෙනකොට තීනි සුචරිතානි පරිපූර්ණානි පරිපූර්ණේති ත්‍රිවිධ සුචරිතේ සම්පූර්ණ වෙනවා තීනි සුචරිතානි පරිපූර්ණානි ත්‍රිවිධ සුචරිතේ සම්පූර්ණ වෙනකොට චත්තාරෝ සතිපට්ඨානේ පරිපූර්ණේති සතර සතිපට්ඨානේ සම්පූර්ණ වෙනවා චත්තාරෝ සතිපට්ඨානා පරිපූර්ණා සතර සතිපට්ඨානේ සම්පූර්ණ වෙනකොට සත්ත බොධ්‍යංගේ පරිපූර්ණෙන්ති. සත්ත බොධ්‍යංග ධර්මයන් සම්පූර්ණ වෙනවා. සත්ත බොධ්‍යංග ධර්ම සම්පූර්ණ වෙනකොට සත්ත බොධ්‍යංගා පරිපූර්ණා විද්‍යා විමුක්තියෙන් පරිපූර්ණයි. විද්‍යාවත් විමුක්තියත් සම්පූර්ණ වෙනවා. අවබෝධය අවබෝධයෙන් යුක්තව මේ කෙලසුන්ගෙන් නිදහස් වීමත් කියන කාරණය සම්පූර්ණ වෙනවා. ඒව මේ තිස්සා විඥා විමුක්තිය ආහාරෝ හෝති. මෙන්න මේ විදිහට මහණෙනි අවබෝධය සහ අවබෝධයෙන් යුක්තව කෙලසුන්ගෙන් නිදහස් වීමට හේතුවක් තියෙනවා ආහාරයක් තියෙනවා ප්‍රත්‍යක් තියෙනවා මේ විදිහටයි මේ විද්‍යා විමුක්තිය සාක්ෂාත් කරගන්න පුළුවන්කම ලැබෙන්නේ විද්‍යා විමුක්තිය අවබෝධ කරගන්නට පුළුවන්කම ලැබෙන්නේ මේ ආකාරයෙන් ලෝතර බුදුරජාණන් වහන්සේ මේ අවිද්‍යාව සකස් වෙන විදිහ අවිද්‍යාවට හේතුව අවිද්‍යාවට අවශ්‍ය කරන ආහාරගෙන ඒ වගේම අවිද්‍යාවෙන් නිදහස් වෙලා අවබෝධය ඇති කරගෙන අවබෝධයෙන් කෙලසුන්ගේ නිදහස් වෙන මේ විද්‍යාව සහ විමුක්තිය සාක්ෂාත් කරගන්න පිළිවෙලක් මේ අංගුත්තර නිකායේ අවිජ්ජා සූත්‍රයෙන් පැහැදිලි කරනවා ඉතින් මේ කාරණා අපි හොඳට මතක තබාගෙන දරාගෙන නැවත නැවත ශ්‍රවණය කරමින් පොතපත බලමින් ඒ අනුව සමත විදසුන් භාවනා වඩමින් මේ ජීවිතයේ තේරුම් ගැනීමට උත්සාහ කරමු. ඒ සඳහා ඔබ සෑම දිනාටම මේ ධම් කරුණ උපනිශ්‍රේ වේවා සෑම දිනාට උතුම් චතුරාර්ය සත්‍ය ධර්මයෙන් අවබෝධ වේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා.